පිළිතුන් හැම විටම අසා පිළිනවා සීලය අපට ඉතාම අවශ්‍ය දෙයක් වෙයි කියන එක ඒ නිසා මා ඊළඟට කතා කළ යුතු සීලය පිළිබඳව වුවත් කතා කිරීමට නොවේ බලාපොරොත්තු වන්නේ මා මේ කතා පෙළ දාන සීල භාවනා ප්‍රචායන වෙයාවච්ච පත්තිදාන පත්තානුමෝදන ධම්ම සවන ධම්ම දේශන විච්ඡිදි කම්ම කියන ඒ දස පුණ්‍ය ක්‍රියා පිළිබඳව කිරීමට බලාපොරොත්තු මට දැනගන්නට ලැබුණා මා පළමු කළ කතා පින්වතුන් සමහර දෙනෙකුට ගැඹුරුකේ වැටුණයි කියලා. ඒ නිසා මම ඊට වඩා ලේසි මාත්‍රිකා අනුව කතා කිරීමට බලාපොරොත්තු වෙනවා ගැඹුරු දේවලට අපි පසුව බහිමු. දාන සීල භාවනා අපචායන විද්‍යාවච්ච පත්තිදාන පස්තානුමෝදන ධම්මසවන ධම්මදේශන වික්ඛිජ්ජ කම්ම කියන මේවාට කියනවා දස පින් කිරියවත් දස පුණ්‍යක් කියාව. දස පින් දස කුසල් කියන මේ දෙකම එක නෙවෙයි. දස කුසල් කියන්නේ සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, පිටුනි කීමෙන් වැළකීම, පරුස වචන කීමෙන් වැළකීම, හිත් වචන කතා කිරීමෙන් වැළකීම වගේම අනවිද්‍යාව, අව්‍යාපාද, සම්මා දිට්ඨි කියන මේ මනස් කර්ම තුන ඒ විදිහටයි දස කුසල් දක්වන්නේ. කුසල් කියන එකෙන් අදහස් කරන්නේ අකුසල ධර්ම නැති කරන ධර්මයෝය කියන්නේ. කුච්චිතේ පාපකේ ධම්මේ කලයන්ති කලයන්ති කම්පෙන්ති විද්ධංසෙන්ති ති කුසලාස කුසල් විග්‍රහකට දක්වනවා. ඒ ලාමක වූ අකුසල ධර්මයන් කොළවන, කම්පා කරන, විනාශ කර දමන ධර්මවලට කුසල් ඒ කුසල ධම්මා කියලා අභිධර්මයේ කුසල ධර්මයන් දක්වා තිබෙනවා. උදුරා දක්වනවා ධර්ම වශයෙන් කුසල් සිත් 21ක්ය ඒ කුසල් සිත් සමග යෙදෙන චෛතසික ධර්ම 37ක් කියන මේවා සියල්ල එකතු කොට කුසල ධම්මා කුසල ධර්මයේ ඒ කුසල ධර්ම පිළිබඳව ඒ කුසල් පිළිබඳව නෙවෙයි මේ කතා කරන්නට යන්නේ. දාන ආදී වූ පුණ්‍ය ක්‍රියාවන් පිළිබඳ. තින් කියන මේවා ගැන කතා කරන විට බෞද්ධයන්ගේ හැම විටම සිත නැමෙනවා. අප කවුරුත් කැමති පිනට. ඒ පිනට කැමති වන්නේ මත් නිසාදයි කියා ඇසුවොත්. පින තමා අපට සැප ලබා දෙන්නේ. එනිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ සුඛස්සේතං අධිවචනං යදිදං කුඤ්ඤාමං. කිනේ කියන්නේ නැත්නම් ඔව් කිනේ කියන්නේ සැපයට නමක්. සැපයට නමකුයි කිනේ කියන්නේ. එයින් අදහස් කරන්නේ කුමක්ද? සැප ලැබීමේ බලාපොරොත්තු ඇති කෙනෙක් වෙතොත් ඒක නැත්තා සිල් කළ යුතුයි. එනිසාම බුදුරජාණන් වහන්සේ වදාලා වික්ෂුන් වහන්සේට එමගින් උන්වහන්සේගේ සියලුම ශ්‍රාවකයන්ට මා භික්කවේ පුඤ්ඤානි භායිත්ත මහණෙනි පිනට භයවන්නට එපා පින්වලට භයවන්නට එපා පින වදාළ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ පින දිහි භූතස්සපි උපකාරානි පුඤ්ඤානි සබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි ඒ විදිහට මිනිසුන්ටද දීලනටද පින් උපකාරයි පැවිද්දනටද පින් උපකාරයි දෙවියන්ටද පින් උපකාරයි එනිසා පිනට භයවන්නට එපයි සමහර පිනට බියයි ඒ බියවන්නේ සමාගයේ අතමිතේ තිබෙන යම් කිසිවක් වියදම් කරන්නට වේවි තමන් අමාරුවේ වැටෙන්නට වේවි කියා සිංවලට කෙනෙක් ඇතන් විට එක බය වෙනවා ඒ පිනට භයවන්නට නොවේ ඉතිදෙන්නේ පින සොයාගෙන ගොස් කරන්නටයි කියන්නේ. මේ පුණ්‍ය ක්‍රියාවන් කරන්නට Tamanට ඉන්න තැන ඉඩක් නැත්නම් ඒ පිනක් කරන්නට සුදුසු තැනක් සොයාගෙන ගිහින් ඒ පින් කරන්නට ඕනේ. පින් කැමති අය නම් එසේයි කරන්න. නිසා පිනට භයවන්නට ඕනේ නැහැ. ඒ පින් අතුරෙනු බුදුරජාණන් වහන්සේ පළමු කොට දානීය පිළිබඳවයි දේශනා කළේ. දාන. බුදුරජාණන් වහන්සේගේ ආනුකුබ්බි කතාවේ කියන උන්වහන්සේ වෙතට පැමිණි එහෙම නැත්නම් උන්වහන්සේ යම් පිරිසක් වෙතට ගිය කල බොහෝ විට දේශනා කරන අනුපිළිවෙල කතාවක් තිබෙනවා. එයිද පළමු වෙන්න දාන දාන කතා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවං ඕකාරං සංකලේශිකං, නික්කම්මේ චාන් සංසං පකාසේති. ඒ විදිහටයි ඒ ආනුසුද්ධි කතාව පිළිබඳව දක්වා තිබෙනවා. ඊට පස්සේ වහන්සේ තමන් වහන්සේගේ සාමුක්කාන්තික දේශනාවේ කියන චතුරාර්ය සත්‍යයේ පිළිබඳ වූ දේශනය කරන්නේ. අනේ ආනුසුද්ධි කතාවේ පළමු කොටම දැක්වෙන්නේ දානය. ඊළඟට දස පාරමිතා කියන මේ ධර්ම බෝධිකාරක ධර්ම කියලා දැක්වෙනවා. ඒ බෝධිය වන දාන වශයෙන් ලෞතර බුද්ධත්වය අප්‍රධාන වශයෙන් කිය හැකි පසේ බුද්ධත්වය ආ ශ්‍රාවක බෝධිය කියන මේවා ලබා ගැනීම සඳහා පිරිය යුතු ගුණ ධර්මයේ දැක්වෙන දානාදී පාරමිතා දසයක් දැක්වෙනවා දානං සීලං ච නික්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං කම්පි සච්ච නදිඨානං මෙත්තුපෙක්ඛාතිමා මෙත්තුපෙක්ඛාති මේ දස මේ විදිහට දසයක් දක්. එහිද පළමු කොට එන්නේ දාන. ඊළඟට සතර සංග්‍රහ වස්තු කියලා දාන ප්‍රිය වචන අර්ථ කර්යා සමානාත්මතා කියලා ඒ ලෝකයාට සංග්‍රහ කළ හැකි කරුණු සතරක් දැක්වෙනවා. එහිද මුල් ගැන දක්වා පිළිෙන්නේ නැත්නම් පළමුවෙන්ම ප්‍රකාශ කරන්නේ දානය ගැන. ඒ විදිහට දානය බුද්ධාගමේ බුදුරජාණන් වහන්සේගේ ධර්මෙහි ඉතා ඉතා උසස් තැනක් භජනය කරන ධර්මයි. ඒ දානය පිළිබඳව කතා කිරීමට පෙර ඇයි එලෙස දාණය පළමු කොටම දැක්වීමට හේතුව තියෙන එකත් අපි ඉස්සල කීතුව තිබෙනවා. ඇයි එහෙම දාණය ගැන ප්‍රකාශ කරන්නේ? දාණයෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන කාරණේ කුමක්ද? ඒක අපි දාන කියන මේ වචනය අනුවම සිතා ගන්නට ඕන. දාණයෙන් කෙරෙන්නේ කුමක්ද? තමා සතු දෙයක් අත්හැරීමක් කරනවා. තමා සතු දෙයක්. ඒකට මේ පරිත්‍යාගය කියන්නේ පරිත්‍යාගය. ඒ අත්හරින. තමා සතු දෙයේ තමාගේ අයිතියෙන් අත්හැර අන්නේකට පැවරීමක් කරනවා. ඒ නිකම්ම කෙනෙකුට පැවරීමක් නෙවෙයි අපි පූජාර්හයන් හැටියට සැලකෙන පූජා ලැබීමට සුදුසු සීලාදී ගුණයන්ගෙන් යුතු උතුමන් ඒ සැලකෙන අයට පූජා වශයෙන්ද ඒ වගේම අපගේ අනුකම්පාව ලැබිය යුතු අයට අනුග්‍රහ කිරීම වශයෙන්ද කියන මේ විදිහට ප්‍රධාන වශයෙන් දානයේ දීම පරිත්‍යාගය දෙආකාරයකින් සිදු කරනවා. ඒ දෙවිදිහෙම අප කරන්නේ අප සතු දෙයක්. පිළිබඳව අපගේ අයිතිය අත්හරීමක් කරයි. අත්හරීම. සමහරුන්ට නම් මේ දාණය පිළිබඳ වූ ඒ පරිත්‍යාග චේතනාව ඒ වූ පරිදිම ඇති කර ගන්නට අමාරු බවකුත් පේනවා. සමහර විටක තමා දුන්න දෙයක් පිළිබඳ පසුවත් අහලා බලන ආකාරයෙන් තියෙනවා. හාමුදුරනේ මම අතුල් දවසේ මේ විදිහේ දෙයක් ඔබ වහන්සේට පූජා කළා. කෝ ඒක කියලා සමහරව අහනවා. නිකන් තවමත් තමාගේ අයිතිය තියනවා වගේ හිතාගෙන. තමා එහෙම අහන්නට සුදුසු නෑ. නැත්නම් ඉතාලද තමා එය පවරුවේ තමාගේ අයිතිය එහෙම පිටින්ම අත්හැරලා. එහෙම නැත්නම් මේ දරුවන්ට ඉඩම් දෙනවා වගේ සමහර විට භුක්තිය තමාට තියාගෙන පැවරීමක් නෙවෙයි මේ කරන්නේ. ඒ නිසා කවදාවත් එහෙම අහන්නට නරකයි. මත්නිසාව එය හාමුදුරුවන්ට අප පැවරුවේ දන් දී වශයෙන් අපගේ අයිතිය අත්හැර. දැන් මේ උන්වහන්සේටයි ඒක පෞද්ගලිකව උන්වහන්සේට පිරිනැමුණු දෙයක් නම් උන්වහන්සේ කැමති දෙයක් ඊට කළ හැකියි. සුදුසු දෙයක් කරන්න උන්වහන්සේට පරිදි පරිත්‍යාග කළා. ඒ විදිහේ පොතක් පතක් එහෙම නැත්නම් ඒ විදිහේ දෙයක් Taman වහන්සේට තිබෙනවා. මොනද අපි කියමු වෙන එකක් නැහැ. ඒ ඒ ඒ අවශ්‍යතාවය ඊට වඩා තිබෙන හාමුදුරු නමකට මේ හාමුදුරන්ට බැරිද පූජා කරන්න? පූජා කරන්න පුළුවන්. ඒ නිසා එහෙම කාහතවත් Tamanගේ අයිතිය අත්හැරලා Taman දානයක් දුන්නා නම් ඒ පැවරු දේ පිළිබඳ නැවත සොයා බලන එක සුදුසු නැහැ. මම කියන්නේ මේ ඒ ගැනම කියන්නට නෙවෙයි පරිත්‍යාගය කියන එක පැහැදිලි කරා. එතකොට ඒ නුගන්වන්නේ පරිත්‍යාගය. සමහර විටක තමන්ට පුළුවන් පරිත්‍යාග කරන්නට රුපියල් ලක්ෂයක් වටිනා දෙයක්. රුපියල් ලක්ෂයක් වටිනා දෙයක් පරිත්‍යාග කරන්නට පුළුවන්කම තමා තුල තිබෙනවා නම් තමා තුල තිබෙනවා නම් එයින් පෙනෙනවා තමා රුපියල් ලක්ෂයක් ලබා ගන්නට හේතු වන අකුසල කර්මයක් කිරීමට අවස්ථාව පැමිණි කල එය නොකර අත්හරින්නට පුළුවන් කමකුත් ඒ තැනකට තිබෙනවායි. ඒ නිසා මේ සීලාදී ගුණයන්ට මූලාධාරයක් වන තේයි ගත යුතුව තිබෙන්නේ දානයි. එබැවින් මේ දානය මුල් තන්හි ප්‍රධාන කියන්නේ පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කිරීමට හේතුව. ඒ නුදන්නන්නේ පරිත්‍යාගය. එතකොට කෙනෙකුට පුළුවන් නම් රුපියල් ලක්ෂයක් හොරකම් කරන්නට ඒ රුපියල් ලක්ෂයක් හොරකම් කිරීමට තිබෙන අවස්ථාව Taman බාරගන්නේ නැහැ. Tamanට පුළුවන් රුපියල් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට එහෙම ශක්තියක් තමා තුළ තිබෙනවා. අර අත්හැරීමේ ගුණය පුරුදු කිරීම නිසා Tamanට පුළුවන් ඉබඳු දෙයක් වැරදි ලෙස සොයා ගැනීම ද අත්හරින්න. අනේ නිසා අත්හැරීමේ ගුණය ඉගැන්වීම වශයෙන් තමයි දාණය පළමුවෙන්ම දේශනා කර තිබෙන්නේ. දාණය ගැන දාණය පිළිබඳ තිබෙන්නට ඕන මාතුව පරිත්‍යාග ගුණය. ඒ පරිත්‍යාග ශීලීත්වය. ඒ පරිත්‍යාග ශීලීත්වය පිළිබඳ බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන්නේ කෙසේද? උන්වහන්සේ මේ ආර්ය ශ්‍රාවකයෙකු තුල තිබෙන පිළිය යුතු ශ්‍රද්ධාදී ධන හතක් ගැන දේශනා කළා. ඒ ශ්‍රද්ධාදී ධන අතර එකක් තමයි ඡාග ඡාග ධනෙ කියන්නේ. ඉද භික්කවේ අරිය ශාවකෝ විගතමල මච්ඡේරේන චේතසා අගාරං අධ්‍යාවසති. මුක්ත ඡාගෝ කයිතපානි. වස්සග්ග රතු දාන සංවිභාග රතු තව වචනයක් කියනවා යාච යෝග. පිළිවෙලින්ම ඉන්නට නෑ මම හිතන්නේ ඔය වචන උවහන්සේ පාවිච්චි. ඉද භික්කවේ අරිය ශාවකෝ විගත මල මච්ඡේරේන චේතසා අගාරං අධ්‍යාවසු දුරු කරන ලද මසුරු මල ඇතිව වාසය කරයි. ඒ කියන්නේ මසුරු කමින් කියන එක මලකඩයක් බලපලයක් සිතේ තියෙන ගුණ ධර්ම නැමැති යකඩය කාදම අපි සිතේ පිටෙන ගුණ ධර්ම යකඩයකට උපමා කළොත් ඒ යකඩයේ දැනෙන මලත්යේ ගත යුතුයි මච්චරිය කියන එක මතුරුකම. එතකොට මේ මතුරුකම හිත දමනවා නම් හිතේ මේ මල කඩය ඇතිවන්නේ නැහැ. විගත මල මච්ඡේරේන චේතස අන ඒ අපවිත්‍ර වූ ඒ මතුරුකම දුරු කරන ලද සිතින් යුතුව එතම වාසය කරා විගත මල මච්ඡේරේන චේතසාගාරණත්තාව මුත්තචා ඒ පරිත්‍යාගය අත්හල පරිත්‍යාගයක් අල්ලාගෙන කරන පරිත්‍යාගයක් නෙවේ දීලා ඇදීමක් නෙවේ එහෙම කිසිම දීමක් නෙවේ ಪರಿತ್ಯ ವಿಗತಮಲ ಮಟ್ಟೇರೇ මුත්තචාඩෝ වයත පාන් හැමතිස්සේම සෝදාගම් අත්‍යති කෙනෙකු හැටියට සිටින්නේ කුමටද මේ සෝදාදී සිටින්නේ දන් දෙන්න. ඒ වගේම වස්සග්ග රතෝ අත්හැරීමේ ඇලුණු කෙනෙක්. දාන සංවිභාග රතෝ කියන්නේ දන් බෙදා දීමේ ඇලුණු කෙනෙක්. ඒ වගේම යාච යෝගෝ යාච යෝගෝ කියන්නේ යැදීමට යමෙකු විසින් ඉල්ලනු ලැබීමට සුදුස්සෙක් දැන් යාචකයේ අපකරා පැමිණ උගුර ලෙහෙරාවනතුරු ඉල්ලා සිටියම් කිසිවක් හුට ලැබෙන්නේ නැත්නම් ඒ යාචකයා කාගෙන්ද ඉල්ලා සිටියේ ඒ ඉල්ලා සිටි තැනැත්තා යාච යෝග කෙනෙක් නම් නෙවෙයි. ඒ කියන්නේ ඉල්ලනු ලැබීමට සුදුස්සෙක් නෙවෙයි. මට මේ මට මේ සීඩියක් හරි දෙන්නේ කියලා කොයිතරම් ඉල්ලුවත් ලැබෙන්නේ නැත්නම් ඒ තනත්තාගේ නෑ එහෙම ඉල්ලනු ලැබීමට ඉල්ලන්නට සුදුසු බවක්. යාච යෝග නෙවෙයි. යාච යෝග වෙන්නේ ඉල්ලුවම ලැබෙනවා නම් යම්. ඒ තනත්තා යාචියෝ. අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ඒ ආර්ය ධනිය වූ ආර්ය ධනයක් වූ ඡාග ධනය විස්තර කරපුවා. ඉතින් ඒ ධනයත් යමෙකුට තිබෙනවා නම් අනිත් ධනත් එක්කම සද්ධා ධනං සීල ධනං හිරියොත්ප්පියං ධනං සුත ධනං ච ඡාගෝච පඤ්ඤාවේ සත්තමං ධනං යස්ස ඒතේ ධනාත්ථි ඉත්‍යා පුරිසස්සවා අදලිස්සෝති තං ආහු අමෝඝං තස්ස ජීවිතං මේ විදිහටයි දක්වා තිබෙන්නේ ඒ ඡාග ධනයත් ඇතුළු වූ ඒ ධන හත යමෙකුට ඇත්තේ නම් යම් ස්ත්‍රියකට වේවා පුරුෂයෙකුට වේවා. අදලිද්දෝති තං ආහු ඒ තනත්තා හෝ තනත්තිය අදලිද්දෝ දිලින්දෙක් නොවේ. දුප්පතෙක් නොවේ. අදලිද්දෝති තං ආහු අමෝඝං සත්ත්ව ජීවිතං ඒ තනත්තාගේ ජීවිතයේද හිත් ජීවිතයක් නොවේ කියන අමෝඝං අමෝඝං සත්ත්ව හිත් ජීවිතයක් නොවේ. ඉතින් ඒ අනුසාරයෙන් අපිට හිතා ගන්නට පුළුවන් මේ පරිත්‍යාග ශීලීත්වය කෙනෙකු තුළ උපදවාලම දිනු කරගන්නට හේතු වන දානය කියන මෙහි ඇති වටිනාකම. දාන. එතකොට දානය කියන්නේ ඊළඟට සැලකිය යුතුයි. දානය කියන්නේ කුමක්ද? දානය කියන්නේ දානේ ලබන ප්‍රතිග්‍රාහකයක් නොවේ. දානය කියන ඒ පුණ්‍ය කර්මය වන්නේ දාන වස්තුවක් නොවේ. දාන වස්තුවක් නෙවෙයි. එහෙම නැත්නම් මේ දන් දෙනවයි කියන පුද්ගලයක් නෙවෙයි. එතකොට ඔය තුනෙන් පරිබාහිරව වෙන්ව දානයක් කියන එකක් කරගන්නට පුළුවන්. ලබන තැනත්තායි ප්‍රතිග්‍රාහක. දෙන වස්තුවයි දාන වස්තුවේ කියන්නේ. දෙන පුද්ගලයයි දන් දෙන තැනත්යි කියන්නේ. මේ තුනම නෙවෙයි කීවා අපි දානී කියන්නේ. එහෙනම් තුමක්. දානී කියන්නේ ඒ දීනේ චේතනාව. දානමය චේතනාව. ඒකයි දානමය පුණ්‍ය කර්මයේ වෙන්නේ. චේතනාවයි එතන එන්නේ මේ පින්නතු දන්නවනේ චේතනාහං වික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා යනුවෙන් බුදුහාමුදුරුවෝ වදාරා පිළිෙන්නේ චේතනාවයි බුදුරජාණන් වහන්සේ කර්මයයි කියා වදාළා චේතයිත්වා කම්මං කරෝති ඒ චේතනාවෙන් ඇතිවන නිහීමට අනුවයි ඒ චේතනාව කරන්නේ චේතනාව කියන්නේ ක්‍රියාසාධක ශක්තිය එයින් තමයි මේ දාන ආදී පුණ්‍ය ක්‍රියාවන් ඒ වගේම ප්‍රාණඝාත ආදී අකුසල ක්‍රියාවන් තී කෙනෙකු නිරත කරවන්නට යොදවන්නට හේතු වන්නේ චේතනාව. චේතනාව. අනේ එනිසා චේතනාවයි කර්මනීත්‍ය බුදුරජාණන් වහන්සේ වදාළේ. කය වචන සිත කියන මේ ద్వාරත්‍රයෙන් ඒ ඒ ක්‍රියා සිදු කරන්නේ චේතනාව නිසායි. අන්න එහෙමනම් චේතනාවයි දානේ කියන්නේ. එතකොට දන් දීමේ චේතනාව. මේ දින තුන් සිතන්නට එපා. දන් දීමේ චේතනාවයි කියන්නේ දන් දෙන්නට ඕනේ කියන හැඟීමයි කියන්නේ. අපිට එහෙම හැඟීම් නම් ඕන තරම් ඇති වෙන්නට පුළුවන්. දෙන්නේ නැතුව දානයක් වෙන්නේ නැහැ. කෙනෙක් කියන්නට පුළුවන් මට කොච්චරවත් හිතේ තියෙන දෙන්නටමයි කියලා ඒක ඒ වුණාට දානයක් වෙන්නේ නැහැ. දානයක් වන්නට නම් දීමක් වන්නට පිළෙන්නට ඕනේ. ඒ දීම කිරීමේදී තමා තුළ ඇතිවන්නා වූ චේතනාව තමයි දානමය පිණි කියන්නේ. එතකොට ඒ දානමය පිනවන්නේ දාන චේතනාවයි. ඒ චේතනාවේ තිබෙන්නට ඕනේ පිරිසුදු බවක්, පවිත්‍ර බවක්. එතකොට ඒ දානය පාරමිතාවක්ද වෙනවා. දැන් දන් දෙන්නට පුළුවන් කෙනෙකුට. නමුත් ඒ හැමදෙනාම දන් දෙන විට එහෙම නැත්නම් එක්කෙනෙකුවත් දන් දෙන විට එකම අවස්ථාවකදී උපදනා වූ ඒ සිත්ම නෙවෙයි චේතනාව ඒ විදිහම නොවේ තවත් වරක උපදින්නේ කෙනෙකු දහස් වර දන් දෙනවා නම් දහස් වරක් ඇතිවන්නා වූ ඒ චේතනාව දානමය චේතනාව නම් තමයි. නමුත් එහි ඇති හොඳ බව, නරක බව නැත්නම් පිරිසිදු බව, අපිරිසිදු බව කියන මේවා ගැන සැලකන විට নানা වෙනස්කම් තිබෙන්නට පුළුවන්. මම මෙහෙම කිව්වම සමහර දෙක වැරදි ඇඟීමක් ඇති වෙන්නට පුළුවන්. දානමය කුසලයේ දානමය පිනේ අපිරිසිදු බවකුත් තියෙනවා. අපිරිසුදු බවක් කියන එක නම් දානමය පින්සිතේ උපදින්නේ නැහැ. එහෙම පින්සිතක අපිරිසුදු බවකුත් ඇති වෙනවා නම් ඒකෙන් අදහස් කරන්නේ ඒකේ අකුසල ධර්මත් උපදිනවයි කියලා. එහෙම උපදින්නෙත් නැහැ. පිනක් වෙතොත් ඒක පිනක්මයි ඒක පවක් වෙන්නට බෑ. අපිරිසුදු වෙතොත් එතන පවක් තියෙන්න ඕනේ. එහෙම වන්නේ නැහැ කවදාවත්. හැබැයි අපිරිසුදු ධර්මයන් කියන්නේ ඒ පිරිසුදු දාන චේතනාව දුර්වල වන්නට පුළුවන්. ඒ නිසා උගන්වනවා පාරමිතාවක් කර ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් තමා කරන දානමය දින. එය සංහා දිට්ඨි මානෙහි අනුපහතා কৃষ্ণා දෘෂ්ටි මාන කියන මේ තුනෙන් නොපෙළුණු එකක් කරගත යුතුයි. සමහර එක් දන් දෙනවා තණ්හාව නිසා. සමහර එක් දන් දෙනවා දෘෂ්ටියෙන්. සමහරෙක් දන් දෙනවා මානෙ. දන් දීමේදී නම් ඒ තණ්හා මාන දිත්‍ති කියන මේ තුන සිතක උපන්නොත් ඒකනම් පිනක් වෙන්නේ නැහැ. පිනක් වෙන්නේ නැහැ. නමුත් දානමය පින කිරීමට තමා තුළ කලින් ඇති වෙච්ච තණ්හා මාන දිත්‍ති කියන මේවා උදව් වෙන්නට පුළුවන් උපකාර වන්නට පුළුවන්. ඒක තේරුම් ගන්නට ඕනේ කොහොමද? අපි ගන්න මානෙ කියන එක වඩාත් ලේසි තේරුම් ගන්නට. අප ගෙවල් අසල සිටිනවා සෑහෙන ධනයක් තරමක් තිබෙන කෙනෙක්. ඊටත් වඩා ධනවතෙක් ඒ අසලම සිටිනවා. සෑ ඒ තරමක් ධනෙ තිබෙන කෙනෙක් හාමුදුරුවරු 25 නමකට දානයක් දෙනවා. ඒ දැක්කම ඊට වඩා ධනෙ තියෙන කෙනෙක් සැලකෙනවා. උට පුළුවන් නම් මේ පමණට දෙන්න. ඒ මට මට බැරි 59කට දෙන්න. මා 259කට දුන්නොත් නම් ඒක හරි නෑ. මගේ தത്വයට ගැළපෙන්නේ නෑ, ඔබින්නේ නෑ, මගේ වත්කමට පරිලන්නේ නෑ. ඒ නිසා මා දෙන්නට ඕනේ 59. එහෙම දෙන්නට පුළුවන්. ඒ ඔහුගේ මානය. ඔහු අර කනස්කාගේ ධනයක්, සමාජයේ ඇති ධනයක් කියන මේ දෙක නිසා දෙදෙනාව මැනගත්තා තමා උසස් කොට ගත්තා ඒ උසස් කොටගෙන තමාත් ඉබඳු වූ පිනක් කරන එක නෙවෙයි ඔහුගේ අභිප්‍රාය ඊට වඩා ඉහළින් යන එකක් කරන්නට ඕන ඒ නිසා හිතම 59කට දන් දෙන්න ඒ 59කට දන් දීමට තමාගේ සිත මෙහෙයුවේ සුදු පරිත්‍යාග චේතනාවම නොවේ මානය හැබැයි පරිත්‍යාග චේතනාව දන් දෙන අවස්ථාවේදී එතනට උපදිනවා ඒ නිසා දන් දීමේ පින ඒ තනත්තාට දන් දෙන අවස්ථාවේදී සිදු වෙනවා. ඒ ඒ දන් දීමේ පින අපිරිසුදු වී තිබෙනවා. ඊට පෙර ඔහු දන් දීම කරා තල්ලු කර හැරි අකුසල ධර්මය නිසා මානෙ ඒක මානෙන් තෙලුණු මානෙන් පීඩාවටපත් පුණ්‍ය චේතනාවක් ගන්න. එහෙම වුණාම ඒක පාරමිතා කියන ඒ ඝණයට වැටෙන්නේ නැහැ. තණ්හා දිට්ඨි මානෙහි අනුපහතා කියන তৃষ্ণා දෘෂ්ටි මාන කියන මේ තුනෙන් නොතෙලිමු නොමැලිමු කරුණෝපාය කෝසල්ල පරිග්‍රහීතා දානාදයෝ ගුණා පාරමියෝ කියලයි පාරමිතා විස්තර කර තිබෙනවා. තණ්හා දිට්ඨි මාන කියන මේ තුනෙන් නොමැලිමු කරුණාවත් උපාය කෞශල්‍යයේ කියන නුවණක් කියන මේ දෙකින් ගනු ලැබූ දාන ආදී වූ ධර්මයෝයි පාරමිතාවෝ කියලා කියනවා. ඒකට কৃষ্ণාවෙන් අල්ලා ගනු ලැබූ දෘෂ්ටියෙන් අල්ලා ගනු ලැබූ මෙව නැති වෙන මොනවත් ඕනේ නැහැ මගේ සංසාර ගමනට කියලා හිතාගෙන කෙනෙක් ගම් දෙනවා නම් ඒක දෘෂ්ටියකින් කරනවා. එහෙම නැත්නම් මට නිවන සඳහා එකම උපකාරය මේනුයි ලැබෙන්නේ වෙන මොනවත් ඕනේ නැtei කියලා හිතාගෙන නම් දන් දෙන්නේ. මේ දන් දීම නිසාම මාගේ සුද්ධිය ඇති කරගත හැකි කියා සලකාගෙන නම් දන් දෙන්නේ. ඒක දෘෂ්ටි විප්‍රීත දානයක්. එහෙම නැත්නම් තමා හිතනවා නම් මම මේ දන් දෙන්නේ වෙන මොනවටවත් නෙවෙයි දෙවියෙක් කියලා ඒ දිව්‍ය සම්පත් විඳින්නටයි කියලා. ඒක කෘෂ්ණාවෙන් අල්ලා ගන්න ලැබූ දානමය පිනක් වෙනවා. তৃෂ්ණාවෙන් তෘෂ්ණා නිප්‍රිත එක. ඒ අනිත් එක මා මානිය ගැන කීවා. මේ තුනෙන් නොමැදුණු දානමය කිනයි පාරමිතා දානයක් වෙන්නේ. ඒක දාන පාරමිතාවයි. ඒකට අපි දන් දෙන, සීල රකින්න භාවනා කරන කියන ওই දාන සීල භාවනා මුල් මුලින්ම දක්වන ඒ තුනට ඇතුළත් වෙනවා ඊට පසුව කියන හතක් ඇතුළු කරගන්නට පුළුවන්. දාන සීල භාවනා කියන තුනක් දැක්වුවොත් ඒ තුනට ඇතුළු කරත හැකි ඊට පසුව කියවෙන හතක්. පිළිවෙලින් ඇතුළු කරත හැකි මේ කොටස් වලට. ඒ දාන සීල භාවනා කියන මේ වයින් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියන එකත් අප සලකා ගත යුතුයි. එයින් බලාපොරොත්තු වන්නේ දෙව්ලෝක සැප නම් පමණක් නම් දෙව්ලෝක සැප ලැබත හැකියි. හැබැයි ඒක පාරමිතාවක් වන්නේ නැහැ තමයි. පාරමිත නිවන ලබා දෙන්නේ නැහැ. නමුත් නිවන නොලබන නිවන ලැබීමට ඉවහල් නොකර ගන්නා නිවන ලැබීමට උපනිශ්‍රය නොවන පිනක් කුසලයක් කර ගැනීම නෙවෙයි බෞද්ධයෙකු විසින් කළ යුතු. අපගේ හැම උත්සාහයක්ම යොදන්නට උවමනා කරන්නේ නිවන බලාපොරොත්තු. නිවන අපට එකවරම ලබා ගන්නට බැරි නිසා තමයි ඒ නිවන් යනතුරු නිවන් දකින්නතුරු සංකාරෝත්පත්තිය ලබන්නට සිදු වෙනවා. ඒ අවස්ථාවවලදී අන්නට දොන්නට අඳින්නට කලඳින්නට ඉන්නට හිටින්නට තැනක් නැති ඒ විදිහේ තත්වයන්ට නොපැමිණ සමාජ වැඩ කටයුතු අමාරුවක් නැතුව කරගෙන යාමට වමනා කරන දේ තිබෙනවා අන්න ඒවා ලබා ගැනීම සඳහා කෙනෙකුට පින්වත් කරනවා ඒ නිසායි විඥානි පරලෝකස්මින් පටිච්චාහංති පාන්නන් යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. උන්වහන්සේ නම් අන්තිමාත්ම භාවයේදී පින් කියන ඒවා තමන් වහන්සේට එපයි කියලා. නේද? මායාව විශ්වාස දුෂ්කර ක්‍රියා කරන සමයේදී මොකටද මේ තරම් අමාරු වන්නේ? කරදර වන්නේ, විහෙර වන්නේ? යන්නේ ආපහු ගිහිල්ලා පින් කරන්නේ, පින් කරලා සැප ලබන්නේ. මට පින් එකයි රතමන් වහන්සේට පින් ඕනේ නැtei. වහන්සේ කරපු පින් නැති. ඒ ඒ පින් තවදුරටත් වහන්සේට වමනා කරන්නේ නැහැ. ඒ කරතිගෙන පින් ඔක්කොම ප්‍රමාණයි. වහන්සේට නම් මේ අන්තිම පස්තිම භවයේ වහන්සේගේ ලෞතුරා බුද්ධත්වයේ ලබන ආත්ම භාවය. ඒ නිසා වහන්සේට නම් පින් ඕනේ කරන්නේ නැtei කියන එක යුක්ති යුක්තයි. අපට එහෙම කියන්නට බෑ. අපට පින් ඕනේ වඩ වඩාත් ඕන කරනවා. අප දන්නේ නැහැ අපගේ අනාගතය. කෙබඳුදයි. අපිට කියන්නට බෑ කොයිතරම් කාලයක් අපි සංසාරෙහි පරිතරාද. ඒ සංසාරෙහි පරිතරීම අපගේ බලාපොරොත්තුව නොවිය යුතුයි. පුළුවන් තරම් ඉක්මනින් මේ සංසාර දුකින් නිදහස් වීමයි බෞද්ධයෙක් විසින් බලාපොරොත්තු විය යුත්තේ. මේ ලබන ලද ආත්ම භාවයේදී ඒ පිළිබඳවයි උත්සාහයක් කළ යුත්තේ. එහෙම වුණත් ඒ බලාපොරොත්තු වෙන නිවන මේ ජීවිතයේදී ලබා ගන්නට බැරි වුණොත් තව ජීවිතයක අපට ලබන්නට සිදු වෙනවා. ඒ ජීවිතය සතර අපායේ නොවිය යුතුයි. ඒ වගේම මේ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්නට බැරි තැනකද, ස්ථානයකද, රටකද, පළාතකද, ලෝකයකද නොවිය යුතුයි. ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් තැනක උත්පත්තියක් ලබාගෙන ඒ ජීවිතයේ ජීවත් මේ සතර දුක් කෙලවර කර ගැනීමට උත්සාහ කරන්නට අවස්ථාව සලසා ගතියි. අන්න මේවා ගැන සැලකන විට හැමදෙනාටම ඕන කරනවා පින් කියන එක. පින් වමනා නැති කෙනෙක්. ඒ නිසාම තමයි වරක බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණියා. සුමනා කියන කුමාරිකාව. ඇගේ යේලියන් 500 දෙනෙකුත් සමග. ඈට ඇති වුණා කල්පනාවක් අදහසක් පහළ වුණා. ඒ අදහස බුදුරජාණන් වහන්සේගෙන් විමසා निराකරණය කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණ වැඳලා එකත් පසක හිඳගෙන ඇසුවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ දායකයන් දෙදෙනෙක් සිටිනවා. ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් දෙදෙනෙක් සිටිනවා ඒ. එක්කෙනෙක් දායකයෙක් අනිකා අදායකයෙක්. ඒ කියන්නේ එක්කෙනෙක් දන් දෙන කෙනෙක් අනිත් එක්කෙනා දන් නොදෙන කෙනෙක්. ස්වාමීනි මේ දෙදෙනා මිය පරලෝ යන. මිය පරලෝ ගොස් දෙව්ලොව උපදින. ඒ දෙව්ලොව උපන් මේ දෙදෙනාගේ වෙනසක් ඇති වෙනවද ස්වාමී? ඇති වෙනවා සුමනාවෙනි. ඒ දන් දුම් තැනත්තා නුදුම් තැනත්තාට වඩා දිව්‍යමය ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා කියන මේවායින් ආඩ්‍ය කෙනෙක් වෙනවා. අනිත් එක්කෙනාට ඒවා ලැබෙන්නේ නැහැ ඒ තරම්. එනවයි කිය එතනින් පිට වෙලා නැවත ඉදීම් වශයෙන් මිනිස් ලෝකෙට එන. එහෙම ආකල්හි හිත්වාදීනි ඔවුන් දෙදෙනාගේ වෙනසක් ඇති වෙනවා. ඇති වෙනව සුමනාවෙන්. ඒ අදායකයාට වඩා දායකයා ඒ මානසික සැප සම්පත් වලින් ආයු වර්ණ සැප බල ආදී ඒ වායින් වැඩි කෙනෙක් වෙනවා. ස්වාමීනි මේ දෙදෙනා ගිහිගේ අත්තර පැවිදි වෙනවයි. ඒ පැවිදි වූ කල්හි ඔවුන් දෙදෙනාගේ වෙනසක් ඇති වෙනවද? ඇති වෙනව කුමනාවෙන්? ඒ දායකයා අදායකයාට වඩා නොඉල්ලාම චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පක්ෂය කියන මේ සූපසය බොහෝ සෙයින් ලබනවායි. බොහෝ සෙයින් ලබනවා. ස්වාමීන් වහන්සේ දෙදෙනා ඒ බඳසර විසීම සම්පූර්ණ කිරීම වශයෙන් ඒ ජීවිතයේදී රහත් වෙනවා. එතෙන්දී ඒ දෙනදනාගේ වෙනසක් ඇති වෙනවද ස්වාමීන් කියා. එතුවම එතෙන්දී වෙනසක් සිදුවන්නේ නැtei කියා බුදුහාමුදුරුවෝ වදා. ඒ රහත් බව දක්වාම වෙනස පැහැදිලිව පෙනෙනවා උන් දෙදෙනාගේ දන් දීම නිසා ලබන වෙනස දන් දුන්නේ කෙනාට වඩා සැප සම්පත් ලබන බවයි එයින් පෙනෙනවා. ඒ සංසාර ගමනේදී මිනිසුන්ට වමනා කරන මොනවද මාර්ගෝපකරණ මාර්ගෝපකරණ දැන් අපි දුර ගමනක් යන විට එක්කෝ ආහාර පාන පිළියෙල කරගෙන යනවා වඩාත් දුර ගමනක් නම් දවස් ගණනක් ගත වෙන ගමනක් නම් එක්ක මුදල් ගෙනියන්නට ඕනේ අතරමඟදී ආහාර පාන ලබාගෙන එයින් ප්‍රයෝජන ගන්නට එහෙම නැත්නම් වමනා කරන බඩු බාහිර ආදිය රැගෙන යන්නට ඕනේ. ඒ අවස්ථාවවලදී ව්‍යාප්‍යාගෙන ඒ ආහාර ලබා ගැනීමට. එහෙම නැතුව නිකන්ම ගියොත් निराහාරව සිදුව ඉන්නට සිදුවන්නේ. අන්න ඒ නිසා මාර්ගෝපකරණ අප අරගෙන යනවා. සංසාර ගමනක් දීර්ඝ ගමනක් බොහෝ විට. අනේ දීර්ඝ ගමනේ යන විට මාර්ගෝපකරණ වමනා කරති. මාර්ගෝ මාර්ගෝපකරණ සපයා ගැනීම වශයෙන් කෙනෙකු විසින් කළ යුතුව තිබෙන්නේ වෙන මොනවත් නෙවෙයි පින් කරන්න. පින් කළ යුතු. එයින් දන් දීම විශේෂයි. විශේෂයෙන්ම දන් දීම. ඒ නිසා තමයි දැන් මිය පරලෝකීය ඥාතීන්ට මිය පරලෝකීය ඥාතීන්ට මෙහි සිට අප අපට කළ හැකි එකම උපකාරය කුමක්ද? පින්දෙනේ. අප පින් කරලා පින්දෙනේ. වෙන කිසිවක් කරලා උනට පිහිටක් වෙන්නේ නැහැ. නහි රුන්නංගා සෝකෝ ආයාචඤ්ඤා පරිදේවනා ඔයාදි වශයෙන් බුදුරජාණන් වහන්සේ තිරෝකුඩ සූත්‍රයේදී දේශනා කරලා තිබෙනවා. මෙහිදී අඳන එක වලපින එක ඒ ඒ කිසිවකින් ඔවුන්ට ප්‍රයෝජනයක් නැත. හිතෝ දින්නෙන් යාපෙන්ති තේතා කාල කතා පහින් කියලායි දක්වන්නේ. මෙහිදී දෙන පිළිනුයි ඒ පරලෝකීය ඥාතීන් යැපෙන්නේ. දැන උනට උපකාරයක් වෙනවා නම් උපකාර විය හැක්කේ අප පින් කරලා පින් දුන්නොත් ඒ පින් අනුමෝදන් ඥාතීන් සැපයටපත් වෙනවා. ඒනිත් වෙනවා. ඉතින් වුණට පින් වශයෙන් ගිය යුත්තේ කවර පින්ද? කවර පින්ද? දෙන්නට වනේ දන් දීලා දෙන පින්. අනිත් පින් වලින් නම් මෙතරම් ඒගලන්ට වැඩක් ඇතේ කියලා කියන්න බෑ. දන් දීමේ පින ඔවුන්ට නැතුව යන්න බොහෝ විට කන දේවල් බොන දේවල් ඉන්න හිටින්නට තැන් එහෙම ඒවයි නැත්තේ අන්න ඒවායි දෙන්නට තිබෙන්නේ දන් දෙන්නට ඕනේ ආහාර පාන වස්ත්‍ර දන් දෙන්නට ඕන ඒ වගේම ඉඳුම් හිටුම් සපයා දෙන්නට ඕන ඔය විදිහේ පිනුයි ඥාතිත්ව වුණා කරන්නේ එහෙම කරලා පින් දුන්නම ඒ පින් අනුමෝදන් වූ ඒ ඥාති ප්‍රේතයන් ඔවුන්ට අදුපාඩුව තිබුණු තිබුණේ ආහාර පාන නම් ඒ දිව්‍යමය ආහාර පාන උනට ලැබෙන. වස්ත්‍ර නම් දිව්‍යමය වස්ත්‍ර උනට ලැබෙන. ඉන්නට තැන් උනට ලැබෙනවා. එහෙම ඉනුම් මිතුම් නම් අදුව තිබුණේ ඒවාදී හිඳුන්න. අන්න ඒ නිසා අපිට තේනවා ඒ අදුපාඩු සපුරා ගැනීමට උවමනා කරමින කාරණයක් තමයි මේ දානමය පිළිවිද. එනිසා දන් දීමේ කියන එක නරක එකක් නෙවෙයි. සමහරෙක් නම් ඒකට මත්නම් බය නැතුව කතා කළ හැකි. නමුත් මේ විදිහටම වික්ෂුන් වහන්සේ නමක් ප්‍රකාශ කළොත් බොහෝ විට දායකයන්ගෙන් නොමනා වචන අහන්නට ලැබේ. හාමුදුරුවෝ නම් ඕක ගැනම තමයි හැමතිස්සෙම කියන්නේ. දානය ගැන තමයි කොච්චර කියන්නේ. දානය ගැන කොච්චරවත් කියන්නට ඕන. ඇයි කියන්නට ඕන? මිනිසුන්ට ලේසියෙන්ම කරගන්නට පුළුවන් පින එයයි. ඒ ඒ නිසාම කියන්නට ඕන බොහෝ දෙනෙකු ඒ පිළිබඳ Tamanගේ සිත යොදන්නේ නැහැ. හැබැයි ඒක පිනක් කරගන්නට පිනේ කියන්නේ කුමක්ද කියලා දැනගන්නට ඕන. දැන් සංඝයාට දම් දෙක හැකියි අපට. නමුත් බොහෝ දෙනෙකු සංඝයාට නෙවෙයි දම් දෙන්නේ. අපේ හාමුදුරුවන්. අපේ හාමුදුරුවන්ටයි දම් දෙන්නේ. වෙන කත්තවා දාන පිඟාන පවා පිළිගන්නන්නට විශේෂයෙන් හාමුදුරුවමක් ඉන්නවා කෙනෙකුට. ඒ හාමුදුරුවන්ටයි පිළිගන්න. සංඝයාට දීමේ බලාපොරොත්තුවක් නැහැ. ඒකෙන් සිදුවන්නා වූ පින පුද්ගලික දානයක් දුන්නේ පිනයි සිදුවන්නේ. එහෙම නෙවෙයි හැම විටම. සංඝයා අරමුණු කරගන්නට පුළුවන් වෙන්නට ඕන. සංඝයා අරමුණු කරගන්නවයි කියන එක බොහෝ දෙනෙක් කරන්නේ. හැම දිනම වාගේ කරන්නට ලෑස්ති පෞද්ගලික දානයක් කියන්නේ නම් සංඝයාට දෙනවයි කියලා තමයි. නමුත් හිතේ නෑ සංඝයාට දෙන බව. අනේ විදිහෙන් සැලකෙන විට දන් දෙන කියන දන් දීමේ පිනද හරි හැටියට කරගන්නට බෞද්ධයන් අතර බොහොම ස්වල්ප දෙනයි දන්නේ වැඩි දෙනා දන්නේ නැtei කියන්නටයි කියන්නේ. එහෙම නෙවෙයි දන් දෙන විට හැම හැම කෙනෙක්ම ඥානවන්තව ඒ දාන දීමේ පින කරන්නට ඕන. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ පිළිකිරීමේදී ඉතාම අවශ්‍ය ධර්මය තමයි ප්‍රඥාව කියන එක නුවණින් කියන්නේ. නුවණින් කියන්නේ කෝචාදි කුසලානං ධම්මානං සීලංච සුවිසුද්ධං විද්ධීච උජුකා කියලා දක්වන ඍජු දෘෂ්ටිය සම්‍යක් දෘෂ්ටිය. ඒ සම්‍යක් දෘෂ්ටිය හරියට තියෙන්නට. හරියට. ඉතින් ඒකට දානය කියන්නේ කුමක්ද කියන එකත් හරියට දැනගන්න. සමහර විටක කෙනෙකුට පුළුවන් තරහ වෙනුත් දෙන්නේ. ඒක දානයක් වෙන්නේ නැහැ. ඒක දානයක් වෙන්නේ නැහැ. බස්පෝලිමේ හිටගෙන ඉන්න විට හිඟන්නේක යයි ඇඟට ඇන ඇන වගේ ඉල්ලනවා අහක බලාගෙන ඉන්නවා බේරෙන්නද බැරි තැන සාක්කුවට අත දාලා සත පහක් අර මිනිහාගේ අර පින් එකට කැටේ වගේ තියෙන පින් එකට තරහෙන්ම දානවා සමහර විටක හිතේ හිතෙන්නට පුළුවන් මම දානක් දුන්නා කියලා දාන වර්ධනය දුන්නේ මේ කරදරයෙන් බේරෙන්නට ඔහුව පළවා හරින මගක් ඒ හොයාගත්තේ. එතන දානමය චේතනාවක් ඇතිවන්නේ නැහැ. ඒ නිසා හැමදීමක්ම දන් දීමයි කියලා හිතාගන්න දෙපා. කෙනෙකු දෙන්නට පුළුවන් බුදුහාමුදුරුවෝ අදාරා පිටනවා දාන. ලෝකයා දානයි කියලා හිතාගත්තට පිළෙයි කියලා හිතාගත්තට පින් නොවන දාන තුන්වහන්සේ වදාරා පිටනවා. පංචමේ දානානි අපුඤ්ඤානි පුඤ්ඤ සම්මුතානි කතමානි පංච මජ්ජ දානං සමජ්ජ දානං ඉද්ධි දානං සබ දානං චිත්ත ධම්ම දානං කියලා. අංගුතර නිකායේ පංචක නිපාතේ කියනවා. එහෙම දාන පහක්ද? මජ්ජ දානෙ කියන්නේ මත්යන් දීම. ඒකක් දීමක් නේ. කෙනෙකු හිතුවොත් මට ඇතිවන්නේ දානමය චේතනාවක් කියලා මේ දෙනකොට ඈ සමහර වෙනසම gedara ගෙනත් තියාගෙන ඉන්නවානේ. සමහර ඉන්නවා තමන් බොන්නේ නැහැ නමුත් දෙන අයට සංග්‍රහ කරන්න තියාගෙන ඉන්නවා. මජ්ජ දන් දෙනවා කියලා හිතා ගන්න පුළුවන්. ලබන එක්කෙනා නම් හිතන්නේ නෑ තමයි. මොහු හරි දානපති එක්ක. ඈ? මධ්‍ය දාන, සමජ්‍ය දාන, සමජ්‍ය දාන කියන්නේ නැටුම් නටලා රඟ දැක්වා අනුන් සතුටු කරන එකට තමයි සමජ්‍ය දානය කියන්නේ. නෘත්‍ය සමජ්‍ය දාන. ඉද්ධි දානයි කියලා එකක් තියෙනවා. ස්ත්‍රීන් දීම එකිනෙකනාගේ ඒ ඒ වමනාකම් සඳහා ඉද්ධි දානයි උසබ දානේ කියන්නේ ඉතින් දැන් ඒවා රජෙන් පවා මේ උනන්දු කරන දේවල් නේ උසබ දානේ කියන්නේ ඔය සතුන් දෝ කිරීම සඳහා සතුන් දෝ කර ගැනීම සඳහා ඔය හරක් හේම සද්ලා එහෙම දෙන්නේ ඒකයි උසබ දාන කියන්නේ අනිත් එක චිත්ත කම්ම දාන කෙනෙකුගේ කාම කෝපාදී ඇවිස්සෙන්නට හේතු වෙන චිත්‍රයන් ඇඳ දැක්වීම ඒවා චිත්ත කම්ම දාන මේවා බුදුහාමුදුරුවෝ වදාළේ කෙසේද? අපුඤ්ඤානි පුඤ්ඤ සම්මතානි. ඒවායින් සිදුවන්නේ පව්. නමුත් ලෝකයා හිතනවායි පින්යයි කියලා. පින්යයි කියලා හිතයි. ඉතින් මේ ආදී කරුණු රාශියක් දැනගතිය යුතුව තිබෙනවා දන් දීම පිළිබඳව. එදින් ඒ ඔක්කොම දැනගෙනද අපේ පින්වතුන් දන් දෙන්නේ. දන් දෙන්නේ. අනේ නිසා එක්කෙනෙකු දෙන දාණය සමහර විටක ඒ විදිහටම පිළිවෙලකට දෙන තවත් කෙනෙකුගේ දාණයට වඩා එකක් වෙන්නට පුළුවන් එහෙම නැත්නම් පහක් වන්නට පුළුවන් මොන කරුණ නිසාද ඒ දාණය පිළිබඳව තමාගේ චේතනාව ආදි කොට ඇති ධර්මයන්ගේ තිබෙන தත්වයන් අන්න තත්වයන් එනිසායි හැම පිනක් කිරීමට දන් දීම වේවා, සීල් රැකීම වේවා, භාවනා කිරීම වේවා. අපචායන වෙය්‍යාවච්ච පත්තිදාන පත්තානුමෝදන ධම්ම සවන ධම්ම දේශන ditthිජුකම්ම කියන ඒ අනිත් පුණ්‍ය කර්මයන් වේවා. ඒ කවර දෙයක් හෝ හරි හැටියට සිදු කරන්නට කෙනෙකුට අවශ්‍යම වමනා කරන එක තමයි ධර්ම ඥානය. ධර්මයේ පිළිබඳ දැනුමක් තියෙන්නට, නුවණ තියෙන්නට, හරි හැටියට කරුණු සිදු කරගන්නට හේතු වෙනවා ඒ ධර්ම ඥානය. එනිසා ධර්ම ඥානය ලබන්නට ධර්ම ඥානය ලබා ගැනීම හිලා තමයි අපේ බෞද්ධ පින්වතුන් බොහෝම පස්සට යන්නේ. ඒක වැරදි. සමහර විටක ගැඹුරු කාරණයක් කියවම ඒක බන නොවේ කියලා හිතන. නෑ ඒක බන දැනගන්න. ඒ ගැඹුරු හැමදාම අපි වෙරළේම සෙල්ලම් කර කර ඉන්නට නෙවෙයි ලැහැස්ති වෙන්නට ඕනේ. ටිකක් දියඹටත් යන්නට ඕනේ. බලන්නට ඕනේ ගිහින්. කොයිතරම් මේ සාරවත් කොයිතරම් වටිනා මණික්කාදිය මේ ගැඹුරු බිය පත්ලේ පිළිදෙයි කියා හොයාගන්නට බෑ මේ දෙරළේම රැඳී නැවතිලා සිටියොත්. එහෙම නෙවෙයි ඉදිරියට යන්නට. ඒ ඉදිරියට යාම වශයෙන් හැමදාම පන්ති ගැනම එහෙම නැත්නම් දානීය ගැනම අහන එක නෙවෙයි. ඒ දානාදී පුණ්‍ය කර්මයන් තමාට උසස් සම්බන්ධයෙන් සිදු කර ගන්නට පුළුවන් වන පරිදි තමන්ගේ ධර්මඥානය දියුණු කර ගැනීම සඳහා ගෙහෙන්නට. ඉතින් මේ ධර්මඥානය ලබා ගත යුත්තේ වික්ෂුන් වහන්සේ පමණක් නෙවෙයි කියා සමහර කෙනෙක් හිතන්නට පුළුවන්. ඒක වැරදි. වික්ෂුන් වහන්සේ පමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය. උන්වහන්සේ තමයි ප්‍රධාන වශයෙන්ම ශාසන භාරය දරන්නේ. එහෙම වුණත් බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයන් වූ උපාසක උපාසිකාවන් ඒ ධර්මඥානය ලබන්නට ඕනේ. ඒ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ චිත්ත ගහපති විචිත්‍ර ධර්ම කතිකයන් අතර ඒ ගිහි පිරිස අතර වූ විචිත්‍ර ධර්ම කතිකයයි කියන ඒ අද තනතුරක් දී තිබුණේ. සුද්ධිතරාවත් එවෙන් එවෙලිම මේ උපාසිකාවන් අතර අද තනතුරක් ගැරවිත නැත්තිය. ඒ වගේම තව බොහෝ දෙනෙක් ගැන කියනවා ධම්මික උපාසිකා දිවසේ. ඒ අය බොහොම ධර්මයේ දැනුගත්තා. ධර්මයේ පවණක් නෙවෙයි මාර්ගඵල අධිගමනය කළාය. එනිසා එහෙම විශේෂයක් නෑ පුළුවන් තරම් ඉගෙන ගන්න. මක්නිසාද ඉගෙන ගත යුත්තේ? අපි බලාපොරොත්තු වෙන්නේ කුමක්ද මේ? අපි බලාපොරොත්තු වෙන්නේ අපගේම දියුණුවක්. කවර දියුණුවක්ද? ඒ දියුණුව තමයි සාසනික දියුණුවයි කියන්නේ. අපගේම දියුණුවයි සාසනික දියුණුවයි කියන්නේ. මොනවෙන්ද අප දියුණුවන්නට ඕන? සීල සමාධි ප්‍රඥා කියන මේ තුනෙන් සීලෙන් දියුණුවන්නට ඕනේ, සමාධියෙන් දියුණුවන්නට ඕනේ, ප්‍රඥාවෙන් දියුණුවන්නට ඕනේ. ඒ සීල සමාධි ප්‍රඥාවෙන් කියන මේ තුනෙන් දියුණුවන්නට කෙනෙකු පරියාප්තියෙන් දියුණුවන්නට ඕනේ. පරියාප්තිය කියන්නේ ත්‍රිපිටක ධර්මය. අර්ථ කතා සහිත ත්‍රිපිටක ධර්මය. ඒ චිර කාලයක් ලෝකෙහි පවතින්නට ඕනේ. එහෙම නැත්නම් ධර්මය නැති වී යනවා. අපගේ ආදී සිටි භික්ෂුන් වහන්සේ බොහෝ දුෂ්කර අවස්ථාවන්හිදී ධර්මයේ නොනැසී රැක ගැනීම සඳහා මහා ආත්ම පරිත්‍යාගයක් කර තිබෙනවා. එනිසා ඒ ඒ ගැන සැලකලා දැන් අප දැන් සිටින අපි අපගෙන් පසු ඇතිවන අයට අයට ඒ ධර්මය ඉතිරි කර සබා නොදිය යුතුද? ඉතිරි කරන්නට ඕනේ. ඒ සඳහා මොකක්ද කළ යුත්තේ? අප ධර්මයේ ඉගෙන ගන්නට ඕනේ. අන්‍යයන්ට උගන්වන්නට ඕනේ. ඒ එමගින් ලෝකෙහි ධර්මයේ සිරකාරයක් පවත්වන්නට ඕනේ. මේ පින තුනස ආйти අංගුත්තර නිකායෙම එක කාරණයක් කීවා. ඒ අංගුත්තර නිකායෙම එනවා. පංචමේ වික්කවේ සමන්නාගතා සද්ධම්මස්ස සිටියා අසම්මෝසාය අනන්තර දානාය සංගත්තන්ති. කතමේ පංච ඉද භික්ඛවේ සත්‍යච්ඡන් ධම්මං සුනන්ති සත්‍යච්ඡන් ධම්මං පරියාපුනන්ති සත්‍යච්ඡන් ධම්මං ධාරෙන්ති සත්‍යච්ඡන් දතානං ධම්මානං අත්තං උපපරික්ඛන්ති සත්‍යච්ඡන් අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මාන ධම්මං පටිපජ්ජಂತಿ ඉමේ කෝ භික්ඛවේ පංච ධම්මා සමන්නාගතා සද්ධම්මස්ස පිටියා සම්මෝතාය අනන්තර දානාය සංගත්තಂತಿ මානෙමි කර්මපසක් ඇති වූ කල්හි මේ ශාසනයේ চিර කාලයක් මේ ධර්මයේ চিර කාලයක් පවතිනයි අතුරු දහම් නොවේ. කවර කර්ම ප්‍රසද්ධයක් සකසා ධර්මයේ ශ්‍රවණය කිරීම, සකසා ධර්මයේ ඉගෙන ගැනීම, ඒ සකසා ධර්මයේ සිද්ධි දැරීම, ඒ දරාගත් ධර්මය නැවත නැවත මෙනෙහි කර බැලීම ඊට පස්සේ අන්තිමට දක්වනවා ඒ ධර්මය දැනගෙන, අර්ථය දැනගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යෙදීම මෙන්න මේ පින් දෙවතුන් ඒ අනුව කටයුතු කරන්නට සිතට ගනිස්වා කියා ප්‍රාර්ථනා කරමින් මගේ කතාව මුතිනවා. Thank you.